ගුවන වැඩීමට හේතුවන වන්දනා ක්‍රමයක්. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුශල බලයෙන් පස්මරුන් පරදවා ලෝතර බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වංශයක බලා සිටින්නකෝ ඒ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් ඒ ඒ භවයෙන් චිතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්වයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයන්ට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. ඔබ නුවණ දියුණු කරගනු කැමතිනම් මේ වාක්‍ය කියා දිනපතා බුදුන් වඳින්න. සමදා නොකල හැකි වූද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු. ක්‍රමයෙන් ඔබේ නුවණ දියුණු වනු ඇත. නිබඳු ක්‍රියාවලින් ಗುಣ ලැබෙන්නේ සෙමිනි ඉක්මන් නොවෙනු වර්ෂයෙන් වර්ෂයට මෙහි ಗುಣ ඔබට දැනෙනු ඇත. මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ಗುಣ ලැබීම කිය යුත්තේද එසේමය. ඔබේ වන්දනාව පහසු වීම සඳහා ඒ වන්දනාව නැවත නැවතත් ශ්‍රවණය කරමු. මේ සමග කියා පාඩම් කරගන්න. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවඳු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසලක බලා සිටින්න කුලේ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්‍ය సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේතු නුවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සමමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යාකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැනවදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුනි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසෙක බලා සිටින්නකෝ ඒ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ව సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යගර ගෞරවයෙන් වදිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යාක ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවඳු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිල් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහංගකාරයේ දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාගර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැන වදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්මන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් වේ ඒ භවයෙන් සුතෝ කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්තු సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුනේ අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතු නුවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වංශයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් වේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්තු సంతානගත මෝහංගකාරයේ දුරු කරන හේන් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්ව බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරයේ දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වංශයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් වේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්වයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්‍ය సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වදිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවඳු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිල් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන ප්‍රණයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාගර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වංශයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් වේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්ත්ව సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයන්ට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යවශ්‍ය ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවඳු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් සුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ව సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුනි අනේකාකාර සුවදු කැටි අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් වේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ව సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේන් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාගර ගෞරවයෙන් වදිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ඥානාලෝකය පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්ව సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුශල බලෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැන වදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුනි අනේකාකාර සුවදු කැටි අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්ත්ව సంతානගත මෝහංගකාරය දුරු කරන හේන් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යගර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකේකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් සුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහංගකාරයේ දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැනවදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්මනසයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්‍ය సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදු කැති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිල් මනසලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සමමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසටද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍යකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස් මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළ සේකවා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වංශයක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් සුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරයේ දුරු කරන හේන් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත්ත්ව පරිදි දැන වදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවඳු කැටි අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුශල කුශල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිල් මන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන් මේ ඒ භවයෙන් සුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවිව බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක. උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්මාලෝකයෙන් සත්‍ය సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේතුන් යොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංකල්ප ලක්ෂ්‍යයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදුබවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහයේ තත්ත්ව පරිදි දැනවදාළසේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක. අනන්ත ලෝක ධාතුනි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක. කුසල කුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක. සිව්වන්සලක බලා සිටින්නකෝ ඒ මගින් යන එන අය දක්නාක් මෙන්නේ ඒ භවයෙන් සුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්‍යයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්ධර්ම ආලෝකයෙන් සත්ත්ව సంతානගත මෝහන්ධකාරය දුරු කරන හේන් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වනසේක. සකල සත්වයනට සගමුක් මඟ දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වනසේක. සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණේමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්නි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මාගේ මනසට ද ඥානාලෝකේ පතුරවන සේක්වා.